ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශෝකයෙන් කම්පිතව අඳුරු වී ගිය හදින් හිස නඟා බලමි මම අසරණව ගණඳුරෙන් වැසී ගිය ඝනපත කළු වලා අතර වූ පුංචිම පුංචි සිදුරකින් ගලායේ හිරු එළිය උණුසුමට දොවා මා වත KMI ස්වර්ණසිංහ මුනිවර අසපු අතහැර කියන කවි පොතේ හිරු ගැන එසේ කවියක් ලියනවා. හිරු එළිය වගේ අම්මයි තාත්තයි. ඊරහඳ වගේ අම්මයි තාත්තයි. අඳුර දුරු කරනවා. මේ මෞසෙනෙහස මේ පියසෙනෙහස එය ඔබට දැනෙනවා ඇති අපමණ වූ කවුගී මෞසෙනෙහස පියසෙනෙහස පිළිබඳව ලියා තිබෙනවා ධර්මසිරි ගමගේ කලාකරුවා කවියා දීපද රචකයා මේ ගීතය ලිව්වේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ට. අමරදේවයන් තනුවක් නිර්මාණය කරමින් ගීත ගායන කෙනෙක් සරද්ද අල්විස් මේ සංගීත වේදියාගේ තනුවකට මේ ගීතය ගැයුවා. ඒ ගීතය ජනකාන්ත ගීතයක් වුණා. අද ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය මෙයයි ආචාර්ය පණ්ඩිත් WT අමරදේව මනසින් හදා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විලදිගේ නොපෙනී ගියෝ අම්මා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා පියුම් විලේ විලමද යලි පිපිදිලේ සත්‍යයුම් විලේ විලමද යලි පිපිදිලේ දුතු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ දුතු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ විහිකත උවහලා වැටේ කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ නොකෙනී ගියෝ අම්මා නිවන් මම් පෙතේ ඔබ ගිය මං ලකුණු පෙරේ නිවන් මම් පෙතේ ඔබ ගිය මං ලකුණු පෙරේ වදිනාදා නිවන් පුතුසෙනේ වඩා වදිනාදා නිවන් පුතුසෙනේ වඩා දෙස බලනු මට දැනේ කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ නොපෙනී ගියදු අම්මා කිරිපුවා තුරුලේ සෙනෙහසින් අසා පැරණි ගැමි ජන සමාජය අතුරින් නිර්මාණය වූ ගැමි කවිය අද අපි ජන කවිය නමින් හඳුන්වමු. එබැවින් ජන කවිය යනු ගැමි කවියමයි. ගැමි කවිය ගැමි ජනතාවගේ ජීවන රටාව හා බැඳී පැවති එක් ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයකි. ඒ ජන කවිය අව්‍යාජයි, නිදහස්, නිමහල් මෙසේ ලියන්නේ ජන සංගීතවේදී රෝහණ බැද්දගේ සංගීතවේදියා ජන කවිය ජන ගීතය හා ජන සංගීතය නමින් රාජ්‍ය සංගීත උළෙලට 2009 වර්ෂයේ ඒ ශාස්ත්‍රීය සංග්‍රහයක් පිට වුණා පළ වුණා ඒ සංග්‍රහවට ලියූ ලිපියකින් තමයි ඒ කරුණ උපුට ගත්තේ අප යොමු වනවා මාත්‍රා සංගීත කණ්ඩායමට රෝහණ බැද්දගේ සංගීතවේදියා උපදෙස් දුන්නා මේ කණ්ඩායම ආරම්භයේ සිටම සමන් පනාපිටිය සංගීතවේදියාගේ කණ්ඩායම ගැයූ ගීතයක් මේ ගීතය සිහිපත් කරන්නේ අපේ ජන සංස්කෘතියයි Thank you. කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිටයි ආරක්ෂාවයි අහනුභාවයයි අවසර ගන්නේ මා සත්පත්ති දේවතාවුන් වහන්සේලාගේ පිහිටපත තෙල්මල් පාන් සොඳ කුරුත් දල්වා ඔබ වහන්සේලාගේ ගුණ බල මහිමය නිතර කියන්නේ පේ ra Club. දෙවියෙකුගේ හොඳම නිර්මාණ මගින් මෙන්ම ඔහුගේ පුද්ගලත්වය තියුණු ලෙස ප්‍රකට කරවන නිර්මාණ මගින්ද මියගිය කවීන් හා ආධිකාලීන ලේඛකයන් ස්වකීය අමරණීයත්වයට පත්වීම ප්‍රකාශ කරන බව අපට පසක් වනවා ටී.එස්. එලියට් කියන කවියා විචාරකයා එසේ පවසා තිබෙන්නේ අමරණීය කව්ගී අතරට ಭಾರತයෙන් එක්වුණු භජන් ගීතයක් මේ. එය ගායනා කළා අනුරාධා පෞද්වාල් ගායන ශිල්පිනිය. Thank you. වේලාවක පළුපත් සොලවා හමන මඳ සුළඟ ගත සනහනු පවණක් නොව සිත සමාධිගත කරගනු විසියනට සදන මෙහෙයද අපමණයි. එබඳු සුන්දර අත්දැකීමකට ඉඩ සලසන වන පෙත පවා සැහැසි ලෙස වනසා දමනු ලබයි. තුරුලිය වෙනසීමේ ක්‍රියාවෙහි යෙදුනාහු බහුතරය බවත් ඉන් වැළකුණාහු ටික දෙනෙක් බවත් පෙන්වා දී එබැවින් තමා උත්සාහවත් විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ අයුරු සංයුක්ත නිකායේදී දැකගත හැකි වනපෙත තුරුලතා අතර මනුෂ්‍ය ජීවිතය පෞල් ජීවිතය විවාහය ගලාගෙන යන හැටි. සුනිල් සර පෙරේරා කවියා ගීයකට නගනවා පෞල් ජීවිතය ආදරය විවාහය සෙනෙහස පිළිබඳව එම කවිය එම ගීපද රචනය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා මෙසේ මනෝරම්‍ය වූ තනුවකට නගනවා එම තනුව විශාරද සෝමතිලක ජයමහා ගායන ශිල්පියා ගැයුවේ මෙසේ ඒ ගුවන් විදුලියට මහා වරුසාවට පසුව නැගින සඳ පිනටත් වැඩියෙන් එළියයි නෝ කාඩුවට පසුව දේවක එළියට වැඩියෙන් එළියයි මහවරු සාවට පසුව නැගෙන සඳ පෙනගාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව දේවක එළියට කැඩියෙන් එළියයි ගොළුන ගීයකි අප හදවත් බැඳි සොඳුරු සෙනේ අතනු දකින්න ඔබ හෙට දකිනාතුරු මස් බලමින් මා සිත ලතවේ මහවරු සාවට පසුව නැගෙන සඳ එනදාටත් වැඩියෙන් එළියයි පාඩුවට පසුව දේවත එළියට වැඩියෙන් එළියයි වෙනදාටත් වැඩියෙන් සුවඳයි විතකදි නැගුණත් සැකවිය සෝකය පිරිසුරු සෙනෙහස හද උතුරයි මහවරු සාවට පසුව නැගින සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි සම්ප්‍රදාය මගින් සිදුවන එක් වැදගත් මෙහෙයක් නම් අප තුල රස විඳීමේ ශක්තිය රසඥතාව භාවකත්වය ඇති කිරීමයි මේ බව මිනිසා විසින් තේරුම් ගත යුතුය ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශනය කෙරෙන ඉරිදා සංග්‍රහයයි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ. ඉරිදා සංග්‍රහයට රෝහණ සිරිවර්ධන ගායන ශිල්පියාගේ ගීතයක් එක් කරන්නට කැමතියි. මේ ගීතය රචනා කළේ කැමිලස් පෙරේරා ගීපද රචකයා. සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මේ කලාකරුවාගේ සොඳුරු නිර්මාණයක් මේ රෝහණ සිරිවර්ධනගේ අණ සෝ තනිවුන් දෙසිතක සෙනෙහස් කවදා හමු වේසු දේව මන්දිරේ පතිවි පතින් පුදසුන අවියස් සමිකා සෝතු නිවන ලෙසේ විඳලා ඉවත බැලූ සඳ ඈතනි වෙනවා රුදුරුළු වේ සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි.